දේශනා මාලාවක්. මෙහිදී ධර්ම කරුණු අපි සාකච්ඡා කරනවා වගේම හැම වෙලෙම උත්සාහ ගන්න ඕනේ ප්‍රායෝගිකව මම මොකද්ද කරන්න ඕනේ. එහෙම නැත්නම් භාවිතා කරන්න ඕනේ මොනවද? මගේ தত্ত্বය මොකක්ද කියලා අපි බොහෝම පරිස්සමෙන් විමසලා කොහොමද අපි ඒ අදාළ ඉලක්කයට ළඟා වෙන්නේ? ඒ ඉලක්කයට ළඟා වෙනකොට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒක අපේ සාමාන්‍ය ජීවිතයේ නිබඳව වැඩ කටයුතු කරද්දී හැම දෙයකදීම මේ ධර්මය Tamanට එකතු වෙලා තියෙන්න ඕනේ. දන් දීම, සිල් රැකීම, මේ වගේ නොයේකුත් දේවල් අපි බෞද්ධ පිළිවෙත් වල ඉඳගෙන එක එක දේවල් කරනවා. ඒ කරන හැම දෙයක්ම තමන්ගේ දුක් නැති වෙන්න හේතු වුණාද කියලා විමසලා බලපුවාම මේ මේ මොහොතේම ප්‍රතිඵල ලැබෙන ධර්මයක් නම් ධර්මයක් කියලා අපි අහලා තියෙනවා මේ මොහොතෙන් ප්‍රතිඵල ලැබෙන ධර්මයක් කියලා අහලා තියෙනවා එතකොට එවැනි වූ ධර්මයක් දේශනා කරපු බුදුජාන් වහන්සේ මේ ධර්මය තුල රැඳෙන අපිට අපේ දුක් නැති වෙමින් තියනවාද නැත්නම් ටිකක් වැඩි වෙමින් තියනවාද මන්ද හොල බලනකොට වැඩිපුර දෙනෙකුට කියන්න වෙන්නේ මගේ දුක් නම් එන්න එන්න වැඩි වගේ කියලා. දුක් වැඩි වෙනවා නම් අපි කියනවා අනන්ත දන් දෙන්න. එතකොට දුක් අඩු වෙයි කියලා. පේන්න තියෙනවා මොකක් හරි අඩු වෙන ක්‍රමයක්. අනන්ත පූජා පවත්වන්න කියනවා. දුක් අඩු වෙයි කියලා කිව්වොත් පේන්න තියෙනවද? නෑ. ඒක දෙයි නේද? ඒක ඒක තේරුම ඒවා කරන්න එපා කියන එකද? නෑ ඒවා කරන්න එපා කියන එක නෙවෙයි. ඒවා බොහොම මූලික වැඩපිළිවෙලයි. මූලික වැඩපිළිවෙල තමයි. ඉතින් හිතේ තියෙන අධික ලෝභය ආදී නැති කරගන්න, දේශය නැති කරගන්න අපි දන් දීන්, සිල් රැකීම ආදීන් පෝෂණය වෙනවා අපේ සිත. නමුත් එපමණකින් විතරක් සියල්ල සිද්ධ වෙන්නේ නැහැ. එපමණකින් විතරක් සියල්ල සිද්ධ වෙන්නේ අපි විදර්ශනා අවබෝධයක් ඇති කරගන්න ඕනේ. ඒ සඳහා තමයි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ අපි උත්සාහ කරන්න උපරිම ප්‍රායෝගිකව අපේ නිවැරදි ක්‍රියාකාරකම් සිද්ධ කරගන්න. මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ විසුද්ධියෙන් සම්පාදනය කරගන්න හැටි. විසුද්ධිය කියලා කිව්වේ හිතේ පිරිසිදු බව. හිත අකුසලයටපත් වෙන නොයේකුත් ආකාරයේ දේවල් වලින් හිත ආරක්ෂා කරගන්න සීලය ආරක්ෂා කරමින් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආදී සීලයන් ආරක්ෂා කරමින් හිත ආරක්ෂා කරගන්න කරන හැටි අපි සාකච්ඡා කරා. අකණ්ඩව තමන් සමාදන් වෙලා සීලය සිහියෙන් සමාදන් වෙලා මම මේ සීලය රකින්නවාමයි කියලා සිහියෙන් සමාදන් වෙලා සමාදන් වෙලා ආය කැඩෙනකොට ආය ආය ආය ආය සමාදන් වෙලා ටික කාලයක් අකණ්ඩව පුරුදු පුහුණු කරොත් එහෙම ඔන්න සීලය කැඩෙන්න යනකොට මගේ හිත මට පණිවිඩයක් දෙනවා මේ කඩන්නලා යන්නේ ඒක වලක්වාලන ගතියක් අපි යමක් පුරුදු පුහුණු කරනකොට ඒක ඒ ඒ පුරුදු පුහුණු කරපම වැලකෙන්න පුරුදු කරනකොට ඒ සීලය පරිසංකර කර ආරක්ෂා කරනකොට ඒකෙන් වැලකෙන්න අපි පුරුදු පුහුණු කරනකොට අපේ හිතම ඒක වළක්වාලන ගතියක්. පසුව දැන් ප්‍රාණඝාත ආදී මෙන් වෙලා කටයුතු කරනකොට කාලයක් පුරුදු වෙනකොට ප්‍රාණඝාතයක් කරන්න යනකොට අපේ හිත මේක කරන්න දෙන්න තු වළක්වනවා. ආන් එතකොට අපේ හිත මේ සීල් කඩන්න දෙන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. අපේ හිතම ඉන්ද්‍රිය සංවර කරන තත්ත්වයටපත් වෙනවා. ඉන්ද්‍රිය අසංවර ජීවත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. අපේ හිත ඒ පණිවිඩය ලබා දෙනවා අන්න එහෙම පුරුදු පුහුණු කරනකොට එහෙම පිරිසුදු වෙන්න පුළුවන්කම තියෙනවා සීලයෙන්. එතකොට කියනවා සීල විසුද්ධිය ඇති වුණා කියලා. සීල රැකලා සැකලා රැකලා ඒ විදිහට පුරුදු පුහුණු කරන්න ඕනේ. කැඩෙන කැඩෙන වාරයක් ගන්න නැවත නැවත සමාදම් වෙමි. ඊළඟට හිතේ තරහක් ඇති වෙනකොට මෛත්‍රී හැඟීම පුරවාගෙන අසුභ රාගයක් ඇති වෙනකොට අසුභ හැඟීම් උපදවන සුතන විදියට හිත සකස් කරගෙන අපිට පුළුවන්කම තියෙනවා අන්න ඒ හිත අපිරිසිදු කරන නොයේකුත් බාහිර බලපෑම් වලින් හිත ආරක්ෂා කරගෙන ඒවා අපි කොහොම සාකච්ඡා කරා ඒකට කියව චිත්ත විසුද්ධිය කියලා. එතකොට හිත එක අරමුණක එක දිගට තියාගන්න පුළුවන්කම තියෙනවා. තරහය නැත්තෝ තරහ නැති වෙන්න මෛත්‍රිය වඩන්න ඕනේ. රාග ආදී කෙලෙස් ධර්ම වලින් අයින් වෙන අසුබය, මරණ සතිය, බුද්ධානුස්සතිය වැනි මේ අත්‍යවශ්‍ය භාවනාවන් සිදු කරමින් දැන් එන්න ඒ වගේ විදිහට චිත්තසුද්ධියටපත් වෙච්ච අය අපි දැන් දින දෙකක් තිස්සේ සාකච්ඡා කරා නාම પરම්පරාව සහ රූප પરම්පරාව පිළිබඳ දින කීපයක් තිස්සේ සාකච්ඡා කරනවා දැන් මේ කය හැම වෙලෙම බිඳි බිඳි යන එකක් මේ කය වෙනස් වෙවි යන එකක් ඒ වගේම මේ සිත හැම වෙලෙම වෙන හැම වෙලෙම වෙනස් වෙන එකක් කියලා චිත්ත પરම්පරාව කියන්නේ මොකක්ද රූප પરම්පරාව කියන්නේ මොකක්ද කියලා අපි සාකච්ඡා කරා එතකොට මේ නාම රූප සියල්ලටම අපි කියනවා එක පැත්තකින් බලන සංස්කාරයන් කියලා සැකසෙන දේවල් වශයෙන් හේතු ඇතුව සකස් වෙන මේ සකස් වෙන සියලු දේ ඉස්සෙල්ලාම අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මූලික වශයෙන් හැමදේම වෙනස් වෙන බව සංඥාවක් විදිහට ඇති කරගන්න. දැන් ditthi visuddhiya සම්පාදනය කිරීම ගැන සාකච්ඡා කරද්දී ඒ නාම රූප පරම්පරාවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයනොත් අපි යම්කිසි ආකාරයකට දැනගෙන තියාගන්න ඕනේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම අනාත්ම ලක්ෂණය සාකච්ඡා කරනකොට අපි අදහස් කරා අනිත්‍ය ලක්ෂණය පිළිබඳව මොකක්ද මේ අනිත්‍ය ලක්ෂණය කියලා අපේ තුලින් තේරුම් ගන්න විදිහ ගැන යම් කිසි සාකච්ඡාවක් ඉස්සෙල්ලාම කළොත් හොඳයි කියලා. අපින්නත් මේ මුලින්ම හොඳින්ම හිත එකඟ කරගත්ත කෙනෙක් අර විදිහට චිත්ත විසුද්ධියටපත් වෙච්ච කෙනෙක්. මෙතන තියෙන වැඩ පිළිවෙල මොකද්ද කියලා විමසිලිමත් හිතකින් බැලුවොත්. ආ දැන් මම එහෙම අහනවා. ඇත්තටම මෙතන තියෙන වැඩ පිළිවෙල මොකක්ද? මේ Taman කියලා මං කියලා ගත්ත මේ බඹයක් විතර වෙච්ච ශරීරයේ තියෙන වැඩේ මොකක්ද? වැඩ පිළිවෙලක් තියෙනවා එතන. ක්‍රියාත්මක වෙන වැඩ පිළිවෙලක් තියෙනවා. ගැලීමක් තියෙනවා. හරිද? මොකද්ද මේ ගැලීමක් කියන්නේ? මේ ශරීරය දිරන දිරන කැඩෙන කැඩෙන හැම තැනකදීම දිවි යනවා වගේම දැන් අපි හිසකෙස් ගහක් කියලා ගන්නකො කවුරු හරි තීරණය කරොත් මම දෙපතුල දක්වා මගේ හිසකෙස් පවා ගන්නවා කියලා පුළුවන්ද එයා කපන්නේම නැහැ කොණ්ඩේ එයාගේ අදහස මොකද්ද බිම ගෑවෙන තරමටම කොණ්ඩේ වවා ගන්නවා කියලා අදහස කපන්න නැතුව ඉන්නවා හරියයිද ඉතින් වැවෙනවානේ එතකොට වැවෙනකොට වැවෙන්න එපා ඔක්කොගේම එහෙම වැවෙයිද නෑ එක ගානක් වැවුනට පස්සේ මොකද වෙන්නේ නවතිනවා ඒක නෑ රැවෙන්නෙම නැද්ද? එයාගේ කොණ්ඩේ රැවෙන්නෙම නැද්ද? අපි කොණ්ඩේ තටේ ගාලවලු මේ උදේ බලන ටික රැවිලා. එහෙනම් රැවෙනවා. රැවෙනකොට මොකද වෙන්නේ? අනිත් පැත්තේ බිඳිලා ඒක නේද? ගෙවිලා. ඒ වගේ මුළු ශරීරයම එහෙමයි. අපිට ඔක ඈතට පේනවාට මං අහන මේ අත්තන්ගේ හිසකෙස් රැවෙන්නේ නැති වෙලාවක් එහෙම තියෙනවද දන්නේ නැහැ. කාගේ හරි. මෙන්න මේ පැය දෙකේ මගේ හිසකෙස් රැවෙන්නේ නැහැ. මගේ නියපොතු රැවෙන්නේ රැයට. මට සද්දෙත් ඇහෙනවා ජාජර ගාලා යනවා. නියපොතු රැවෙන්නේ නැති වෙලාවක් තියෙනවද දන්නේ නැහැ. එහෙම එක මොහොතක්වත් නැහැ. නේද? කය දුරන්නේ නැති වෙලාවක් තියෙනවද? නැහැ. නේද? එතකොට ආහාරයෙන් අලුතෙන් ආහාර රූපජ කලාප හැදෙන්නේ නැති වෙලාවක් තියෙනවද? නැහැ. ඒක නම් බඩගිනින් ඉන්න අවසර නේද? කන්න දෙන්න වෙලා තියෙන්නේ එහෙමයි. එහෙනම් හැම වෙලේම මේ ශරීරය වෙනසකට භාජන වෙනවද නැද්ද? හැම නිමේෂයකම හැම නිමේෂයකම මේ ශරීරය වෙනසකට භාජනය වෙනවා. එතකොට ධර්මානුකූලව බැලුවොත් මේ වෙනසට භාජනය වෙන ශරීරය අපි කලින්ම දැනගන්න ඕනේ චිත්තක්ෂණ 17ක් ඇතුළත මේකේ තියෙන සියුම්ම රූපය. මේ රූපය බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන ගියොත් අන්තිමට ඉතුරු වෙන එකට කියන රූප කලාපය කියලා. එතකොට මේ රූප කලාපයක ආයුෂ අපේ සිත් ඇති වෙලා නැති වෙලා යන ආයුෂය වගේ 1000ක් ගුණයක්. චිත්තක්ෂණ 17ක් ඇතුළත සමහර රූප කලාප දැන් මේ මොහොතේ හටගත්ත නම් ඊළඟ චිත්තක්ෂණයේදී ආයුෂය 1යි. ඊළඟ එකේදී 2යි. ඒ විදිහට සමහර ඒවාගේ 17යි. ඊළඟ එතකොට 17ක් වෙච්ච රූප කලාපය බිඳිලා යනකොට එතන නිරූපණය කරන්නේ කොහොමද? 16 16 17 වෙනවා. එතකොට 15 16 වෙනවා. 14 15 වෙනවා. ආන් මේ විදිහට යටින් හැදෙන නිකන් අර පෙන පිටක් වගේ පෙන පිටක උඩම පෙන පිටුව කැඩලා යනකොට යට එක උඩට එනවා. නේද? ඊට පස්සේ යට එක උඩට එනවා. ආන් ඒ වගේ තියෙනවා පෙරහැරක්. ඒක ඒකට කියනවා සම්පතියක් කියලා. හරි? ගැලීමක් තියෙනවා. බින්දන බින්දන එක වෙනකොට තව එකක් ආදේශ වෙනවා. තව එකක් ආදේශ වෙනවා. ආන්ගේ ආදේශ වෙනකොට ආදේශ වෙන්නේ පරණ දේට ටිකක් සමානකම පරම්පරා ලක්ෂණ තියෙන එකක්. ඒකෙන්ද අපිට මේක එකම වගේ තියෙනවා වගේ පේනවා. හරිද? කාය ග්‍රහ තමයි අපිට මේක වෙනස තියෙන්නේ. නමුත් විදර්ශකයා මේක විදර්ශනා කරනකොට එයාට අවබෝධ වෙනවා මේක ළඟ ළඟ ළඟ ළඟ බිඳි බිඳි බිඳි බිඳි බිඳි යන බව. මේක තේරුම් කරන්න මම එක උදාහරණයක් කියන්නම්. දුම්හිඳ ඇල්ල කියලා එකක් තියෙනවද දන්නේ තියෙනවා. මම ගිහිල්ලා දුම්හිඳ ඇල්ලේ ඡායාරූපයක් ගත්තා. දැන් මට ඕන කරලා තියෙන මේ මේ මේ ඡායාරූපයේ තියෙන දුම්හිඳ ඇල්ලම ඊළඟ සැරේත් බලා ගන්න පුළුවන්. ඇයි ඒක ගලලා නේද? ඒ වෙලාවේ තිබ්බ ඡායාරූපයේ තිබ්බ දුම්හිඳ ඇල්ල ඒ මොහොතට විතරයි ඊළඟ ෂණය එනකොට ඊළඟ ෂණය එනකොට මොකද උනේ එතන තියෙන වතුර බින්දුව පල්ලහාට ආවා ඒ වෙනුවට උඩ තියෙන එක එතෙන්ට ආවා ඒ වෙනකොට උඩ තියෙන එක එතෙන්ට ආවා එහෙම පල්ලහාට ආවා අන්න ඒකට කියනවා ගැලීමක් කියලා ගැලීමක් කියලා කියනවා හැබැයි මේක ගලන්නේ එක්තරා හැඩයක් අනුව එක්තරා හැඩයක් අනුව තමයි මේක ගලන්නේ. ඒ කියන්නේ හැම ඒ කියලා සරසමද? නෑ හැම වෙලේම වෙනස් වෙනවා. නමුත් එක්තරා ආවේනික හැඩයක් තියෙනවා. ඇයි එහෙම හැඩයක් තියෙන්නේ? අපි ඊට කලින් කතා කරා මේ ශරීරයේ එහෙම හැඩයක් තියෙන්නේ. ඒකට හේතු වෙන කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන හතර එක සමානව යෙදෙන හින්දා සර්ව සමව නෙවෙයි පොඩි පොඩි වෙනස් වීම සිද්ධ වෙන්නේ. හදිසි වෙනසක් වුණොත් එකපාරටම පිච්චෙන්න පුළුවන්, බිම වැටිලා කැඩෙන්න පුළුවන්, මූණ වෙනස් වෙන්න පුළුවන්, ලොකු රෝගයක් හැදෙන්න පුළුවන්, අංශභාගයක් හැදෙන්න පුළුවන්, එහෙම වෙනවා. එතකොට මෙන්න මේකට මේක අපේ සිතෙන් හැම වෙලේම අරමුණු වෙන්න ඕනේ. මෙන්න මේ කය හැම වෙලේම වෙනස් වෙනවා, වෙනස් වෙනවා, වෙනස් වෙනවා කියලා. අන්න ඒ වෙනස් වීම අරමුණු කරන්න ඉස්සෙල්ලා අපිට පුළුවන් වෙන්න ඕනේ මේකේ මේක හැම වෙලේම හට ගන්නවා නැති වෙනවා. හට ගන්නවා නැති වෙනවා. හට ගන්නවා නැති වෙනවා. හට ගන්නවා නැති වෙනවා කියලා තේරුම් ගන්න. එතකොට ඒකට තමයි අපි හිත මේ කයෙහි යොදවන්නේ. ඒකට කියනවා සමුදය වය. හට ගන්නවා ඒ හට ගන්න හැම රූප කලාපයක්ම නැත්නම් ඒකට කියනවා සමුදය සහ වය කියලා. ඊළඟට මේ සිත ගැන මොකද කියන්නේ? මේ මොහොතක මට ඇති වෙනවා ඔන්න බොහොම තරහ වෙවිලා. තවත් මොහොතක ඊළඟ මොහොත වෙනකොට ඒ තරහේ අඩුවක් හෝ වැඩියක් හෝ ඇතුව තරහ නැති වෙන්න පුළුවන්. ඊළඟ මොහොතේ ආයතර තව ටිකක් අඩුවලා අපි කියනවා ටික ටික ටික ටික මගේ දුක අඩු වෙගෙන යනවා කියලා. ඒත් අපි හිතන්නේ කොහොමද? හිතේ මට ලොකු දුකක් ආවා. දැන් ඒක තුනී වෙන අපිට දැන් ඉතින් කාලයක් ගියානේ මගේ දුක තුනී වෙගෙන යනවා කියලා කියන කෙනෙක් මරනවාම යනවා. ඒත් අපිට හිතන්නේ කොහොමද? එක දිගට තියෙන අඩු වෙන දුකක් තමයි තියෙන්නේ කියලා. නමුත් ඇත්තටම එහෙමද? නෑ. ඇයි මේ මහා දුක් සහගත හිතකට හේතු වුණා ගොඩක් දේවල්. ලොකු වියවීමක් වුණා කියන්නේ ලොකු දුකකට හේතු වුණා ඒක. ලොකු දුකක් හැදෙන්න හේතුවක් වුණා ඒක. ඊළඟට ටික දවසක් යනකොට ඒක ටිකක් අඩු වෙන. නැත්නම් ඊළඟ සෙනේ ඊට වැඩිය වෙනස් දුකක්. ඊට වැඩිය ටිකක් අඩු වෙන්න පුළුවන්. ඊළඟ සෙනේ ආය වැඩි වෙනවා. ආය අඩු වෙනවා. ආය වැඩි වෙනවා. ඉතින් අපිට හිතෙන එක ගානට මේ දුක තියෙනවා කියලා. හැම සෙනෙයකම පහළ වෙන හිතේ දුක් සහගත වයි හටගන්නේ. හරි? ඊළඟට ටික ටික වෙනත් දේවල් හේතු වෙනකොට. ඒ කියන්නේ අපිටම වෙන වෙන වෙන දේවල් වලට යමු වෙනකොට අපි කියනවා නේද? මේ දැන් ඉතින් ඕක හිත හිතා ගන්න නෑ දැන් ඉතින් වැඩට යන්න ඕනේ නේද? දැන් ඉතින් මේ විදිහට මේ විදිහට කරන්න ඕනේ කියලා එක එක වෙන වෙන එක ඒවා කරනකොට අන්න අමතක වෙනවා අරක. නේද? මතක නේද කොහොමද දුක් නැති වෙන්නේ කියලා. වෙලාවකට අමතක වෙනවා. ආයෙ මතක් වුණාම හරි දුකයි. නේද? මරණයක් හැම වෙච්ච කාලෙක නේද? ඒ අත්දැකීම් තියෙනවා දන්නවනේ. වැඩක් කර කර ඉන්නකොට අමතක වෙනවා. අමතක වෙලා ආය මතක් වෙනකොට ආය හරි දුක් ඇති වෙනවා. ඉතින් එහෙම නමුත් මුලදී ප්‍රබල දුක් ඇති වුණාට පසු කාලීනව අඩු වෙලා ආය වැඩි වෙලා අඩු වෙලා ආය වැඩි වෙලා අඩු වෙලා ආය වැඩි වෙලා ක්‍රමානුකූලව හැබැයි අඩු වෙලා යනවා. ඒ ඒ ඒ මොකද ඒ දවසින් දවස දවසින් දවස මොහොතින් මොහොත මොහොතින් මොහොත මේක වෙනස් වෙවි සකස් වෙන හින්දා. ඒක අපේ වැඩක්ද? ඒක අපේ වැඩක්ද? ඒක අඩු කරගන්න එක අපේ වැඩක්ද? නෑ ඒක සිද්ධ වෙන දෙයක්. නේද? කාලයක් තිස්සේ වැඩි යමක් ආශ්‍රය කරන්නේ නැති වෙනකොට ඒක සිද්ධ වෙන දෙයක්. ඉතින් ඔන්න ඔය මේ කය ගත්තොත් එහෙම කය ඇති වෙන ඔය වගේ සිතුවිලි. වගේ වේදනාවල් මොකද? ඒවත් එහෙමයි මේ ශනේ වේදනාවක් ඇති වෙනවා නම් ඊළඟ ශනේ ඒක වෙනස් වෙනවා. ඊළඟ ශනේත් ඒක වෙනස් වෙනවා. ඊළඟ ශනේ දැන් අපිට බලහත්කාරයෙන් වේදනාවක් ඇති කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. දැන් ඔන්න අපි හිතමුකෝ කකුලක් ගලේ යවුණා. ඇවිල්ලා යනකොට කකුල ගලට යවුණා. ඊට පස්සේ මොකද කරන්නේ? මට හිතුණා ලොකු දුක් වේදනාවක් ඇති වුණා. ඒ જાතියෙම ඒ දුක් වේදනාවක් ඇති කරගන්න ඕන කියලා උඩ පැනලා අර ගල්ට ආය පැන්නට ඒ જાතියෙම එකක් හම්බෙයිද? නෑ ඊට වැඩිය අඩු හෝ වැඩි අර අර ගන්නට බැරි හැම වෙලෙම මේ ලෝකයේ මොනවා හරි දෙයක් මට මොනවා හරි දෙයක් මට මේ ලෝකේ ලැබෙනවද? ඒ ලැබෙන හැම දෙයක්ම වෙනස් වෙනවද නැද්ද? ලැබිලා තියෙන හැම දෙයක්ම වෙනස් වෙනවද නැද්ද? ලැබෙන හැම දෙයක්ම වෙනස් වෙනවා. ලැබිලා තියෙන හැම දෙයක්ම වෙනස් වෙනවා. ලෝකේ ඇති වෙන යම් දෙයක් තියනවාද ඒවා හැම වෙලෙම නැති වෙලා ආය සකස් වෙන්නේ වෙනස් වෙලා. අපි දන්නවා නාම රූප પરම්පරාව. දැන් අපි ඊයේ පෙරේදා දින කීපයක නාම රූප પરම්පරාව ගැන කතා කරා. මේ රූපය හටගත්තද ඒක නැති වෙනවා නැති වෙන්නේ නැති වෙලා නැවත ඇති වෙනවා නේද අපි දන්නවා ඒක මේ ඒක නෙමෙයි මෙතන සම්පතියක් කියලා කිව්වේ මොකද අර දුම්හි දැල්ල වගේ නේද එක සෙනෙක එක තැනක තියෙන වතුර බිඳුවක් තියෙනවා ඊළඟ සෙනේ එතන නැහැ ඊළඟට වෙන බිඳුවක් එනවා ඊළඟට වෙන බිඳුවක් එනවා එහෙම ඒකට කියනවා සම්පතියක් කියලා ආන්ගේ සම්පතිය එක දිගට පේනවා අපිට එක දිගට තියෙනවා වගේ කියලා ඒකට කියනවා සම්පති ගණය කියලා මේක දැනගත්ත අපි මේ පණිවිඩය හරියට හිතට දෙන්න මේ ඇතිවීම නැතිවීම බලන්න මම මෙහෙම කියන්න මේක පැහැදිලි කරගන්න හැම දෙයක්ම ඇති වෙනවා නැති වෙනවානේ හැම දෙයක්ම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා එහෙම තියෙද්දි ඇයි අපිට මේ ඇති වෙන නැති වෙන දේවල් ගැන ඇයි මෙච්චර තණ්හාව? අපි දන්නවා දැන් ඇති වෙනවා නැති වෙනවා කියලා. ඇයි මෙච්චර තණ්හාව? බලන්න ඇති වෙනවා නැති වෙනවා කිව්වට නැති වෙන දේවල් ආය ඇති වෙනවද නැද්ද? එහෙම අදහසක් තියෙනවද නැද්ද? දැන් කෙනෙක් මට මං මං ලෙන්ගතු ඉන්න කෙනෙක් මට බැන්නා. බැන්නාම මම වහබොණ්ඩ යනවා හරි තියෙනවා. නෑ ඔහේ ඉන්නවා. මොකද ඉන්නේ? ඔය බැන්න දැන් ඉතින් අර තිබ්බ ආදරේ නැති වෙලා තමයි මේ වෙලාවේ. හැබැයි ටිකක් වෙලා යද්දි හාරි යනවා කියලා මට හිතෙනවා. නේද? එහෙනම් ප්‍රශ්නේ හරියනවා කියලා දන්නවා. ඒ කියන්නේ නැති වෙන දේවල් ඇති වෙනවා. නැති වෙන දේවල් ඇති වෙනවා කියලා අපිට විශ්වාසයක් තියෙනවා. ආන් ඒකින්ද අපිට හරියට බලාපොරොත්තු තියෙනවා. හරි. ඇයි නැති වුණාට මොනවා හරි නැති වුණාට නැවත සකස් වෙනවා කියලා. ඇතිවීම නැතිවීම නාම රූප පරම්පරාවේ ප්‍රකට වෙනවා වගේම අන්නේ අපිට තියෙන තණ්හාව නැති කරගන්න නම් නැති වෙලා නැවත ඇති වෙන මේ සංස්කාරය නැති වෙලා නැවත ඇති වෙන මේ සංස්කාරය ඒ තිබ්බ විදිහටමද සකස් වෙන්නේ කියලා පිරික්සලා බලුවා පරණ තිබ්බ විදිහට තමයි තියෙන්නේ. මේ මොහොතේ අපිට ආදරයක් ඇති වෙලා කාවුරු හරි ගැන ඒ හිතෙන් ඒක ඒ වෙලාවෙම විරුද්ධ වෙලා ඊළඟ මොහොතේ නැවත ආදරයක් ලැබෙනවා. එක්ක ඒක අඩු වෙලා හරි වැඩි වෙලා හරි. එහෙනම් වෙනස් වෙලා. ඇතිවීම නැතිවීම නාම પરම්පරාවේ ඇතිවීම නැතිවීම රූප પરම්පරාවේ ඇතිවීම නැතිවීම යමෙක් තමන්ගේ ඒකාග්‍ර හිතකින් මේ නාම රූප પરම්පරාවේ සිද්ධ වෙන බව යම් විදිහකින් තේරුම් ගන්නවා නම් තමන්ගේ ඒකාග්‍ර හිත ඒකට යොදවලා එයාට ටික දවසකින් මොකද වෙන්නේ? ඒකේ තියෙන ඔන්න වෙනස් වීම පේන්න පටන් ගන්නවා. වෙනස් වෙන ලක්ෂණය පේන්න පටන් ගන්නවා. ඇතිවීම නැතිවීම අරමුණු වෙන්නේ එක වතාවක්. ඒ ඇතිවීම නැතිවීම තුලම තියෙන තවත් ලක්ෂණයක් තමයි මෙන්න මේ වෙනස් වීම. හරිද? ඒක තේරුම් ගමු. තොරණක ලයිට් කියන්නේ ඔන්න මොකද වෙන්නේ? නිවෙනවපත් වෙනවා. නිවෙනවපත් වෙනවා. නිවෙනවපත් වෙනවා. ඒතර අපි කියන එක නිවෙනවපත් වෙනවා. ඒ කියන්නේ පත් වෙනවා, නිවෙන ඇති වෙනවා, නැති වෙනවා. ඇති වෙනවා, නැති වෙනවා කියන්නේ. ඒ ඇති වෙන නැති වෙන ගමන් ඒකේ පාටක් වෙනස් වෙනවනේ. ආ වෙනසක් තියෙනවා. අන්න ඒක වෙනස. ඇති වීම නැති වීම කියන්නේ එකක්. වෙනස් වීම කියන්නේ තව එකක්. හරි? එතන නාම රූප පරම්පරාවේ තියෙන ලක්ෂණය තමයි අගේ කියලා මේ මෙතන මම අල්ලගෙන තියෙන සිත් වේලිය සහ රූප පෙරහැර. හරිද? ඒ දෙකේම තියෙන ලක්ෂණය තමයි ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. කියන්නේ නැති වෙනව ඇති වෙනව. නැති වෙනව ඇති වෙනව. හරියට නිකන් සැනිලි පහන් වගේ. ඒ වගේ හැබැයි නැති වෙලා ඇති වෙන්නේ වෙනස් වෙලා. මගේ විතර නෙවෙයි ඔය පැත්තෙත් එහෙමයි. දැන් මම ওই පැත්ත ගැන විශ්වාසයක් තියන්න කිව්වොත් මොකද වෙන්නේ? මට මේ පැත්ත අල්ලන්න බෑ මගේ කියලා. ඇයි එතන වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ මට ඕන හැටියටද? නෑ. මට ඕන හැටියට පැත්තකින් තිබ්බාවේ ওই පැත්ත වෙනස් සිද්ධ වෙන්නේ ওই පැත්තට ඕන හැටියටද? නෑ. එහෙනම් මම කොහොමද මට ඕන හැටියට වෙනස් වීම හදාගන්නේ? <laughs> වෙන තැනක ඇති වෙන නාම රූප પરම්පරාවේ වෙනස ඇති වෙන්නේ එයාට ඕන හැටියට නෙවෙයි නම් මට ඕන හැටියට පුළුවන්ද? හරි. එහෙනම් ඒක තේරුම් ගන්න පෙර ආතු අපිට මෙන්න මේ ඇතිවීම නැතිවීම වෙනස් වීමක් සිද්ධ වෙන බව තේරුම් ගන්න. එතකොට ලෝකයේ සිත් තියෙන ලෝකයේ සකස් වෙන සියලු සංස්කාරයන් නාම රූප කියන සියල්ලම ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා හොඳයි මම මතකද ඊයේ පෙරේදා දවසක අපි ධර්ම දේශනාවේ සඳහන් කරා වෛද්‍යවරයෙක් නොවන කෙනෙක් වේදනාලාව තරංග දැන් වෛද්‍යවරයා වේදනාලාව අරන් ගිහිල්ලා බලනකොට නේද ගිහිල්ලා මේ ලෙඩාගේ පපුවට තියලා හැම බලනකොට වෛද්‍යවරයාට ලෙඩේ පිළිබඳ සංඥාවක් එනවා. ඕක දැක්ක අපි ආයෙ මොකද අපි වේදන් කරන්නේ? වේදනාලාව ගෙදර ගේමු කියලා වේදනාවක් ගෙදර ගෙනල්ලා අපිම මේක පපුවෙන් තියලා බලනවා හරියනවද? ලෙඩේ ඉස්සරහට අහනවා හරියනවද? නෑ එන්නේ නෙවෙයි අපේ අපි එක මතක් කරා අපේ අතීත සිතුවිලි වල අර බෙහෙත් හේත් ගැන ලෙඩ ගැන හඳුනාගෙන නැහැ. හඳුනාගෙන නැති හින්දා ලෙඩ සංඥාව ලෙඩ පිළිබඳව ප්‍රතිකාර පිළිබඳ සංඥාව අපේ චිත්ත පරම්පරාවේ එන්නේ නැහැ. එන්නේ නැහැ. එන්න නැහැ ඉතින්. නේද? අපි කියන එක අපි කලින් හඳුනාගන්නේ අපේ චිත්ත පරම්පරාවේ නැහැ. ඒ වගේ මේ සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍ය සංඥාව. අනිත්‍ය වශයෙන් අපි හඳුනාගෙන නැත්නම් මේ සංස්කාරයා මෙහෙම කළ බලනකොට අහනකොට විඳිනකොට මේ ලෝකයේ තියෙන සංස්කාරයන් පිළිබඳ අනිත්‍යයි කියන අදහස එන්නේ නැහැ. එන්නේ නැහැ නෙවෙයි එන්න එන්න නැහැ. <laughs> එන්න නැහැ. එහෙන් මේ පැත්තට අනිත් අතීතයේ අතීත සිතුවිලි වලින් මේ පැත්තට නැగిලා එන්න නැහැ. එහෙනම් මොකද කරන්න ඕන කියලා දැන් තේරෙන්න ඕන. පීඑස් සාකච්ඡා කරා සිතුවිලි පරම්පරාවේ ප්‍රබලව නැగిලා එන්න නම් ඒක නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ කියලා. හරිද? එහෙනම් අපි මොකද කරන්නේ මේ මේ සියලු සංස්කාරයන්ගේ ඇතිවීම වෙනස් වීම නැතිවීම නිබඳව නිබඳව නිබඳව නිබඳව නිබඳව මෙනෙහි කරන්න ඕනේ. හරි ආන් එතකොට කියනවා ඒ සංස්කාරයන්ගේ අනිත්‍ය සංඥාව. දැන් අපි නාම රූප පරම්පරාව ගැන දන්නවා. ඒ පිළිබඳව අපි බොහෝ දේවල් සාකච්ඡා කළා. ඉතින් ඒක තව ඉස්සරහට කාංකා වේතන විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ආදියට යාමට පෙර අපි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් පිළිබඳව දැනගන්න ඕනේ. ඉතින් අද අපි සූදානම් වෙන්නේ අපේ චිත්ත පරම්පරාවේ. දැන් අපිට ලේසි එහෙම කතා කරන්න. ඇයි? අපි හොඳටම දන්නවා අපිට සිතුවිල්ලක් ඇති වෙන්නේ අතීතයේ මෙනෙහි කරපු ඒවා අනුවයි මෙනෙහි කරපු ඒවා අනුවයි සිතුවිල්ලක් ඇති වෙන්නේ අතීතයේ අත්දැක්ක දේවල් අතීතයේ භාවිතා කරපු දේවල් අතීතයේ අරමුණු කරපු දේවල් අනුව මම මතකද කිව්වා දේශපාලනඥයෙක්ගේ නමක් කියන මම හදිස්සියම එක එක්කෙනාට එක එක්කෙනාට ඉන්න එක එක අදහස් ඇයි ඒ ඒ කෙනා දන්න හැටියට නේද හොඳ ගැන දන්න කෙනාට හිතෙනවා අප්‍රය හරි හොඳ මිනිස්සෙක් කියලා නරක ගැන දන්න දන්න කෙනාට හිතෙනවා අප්‍රය මහා නරක මිනිස්සෙක් කියලා දෙකම දන්න අයට හිතෙනවා අනේ මන් දන්නේ කියලා නේද හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන් කියලා හිතනවා. එහෙම හිතෙන්නේ එයා දන්නේ ඒවා අතීතයේ දැනගත්ත දේවල් අනුව. එහෙනම් අතීතයේ අපේ මේ සිතුවිලි પરම්පරාවේ වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් අනිත්‍ය ගැන මෙනෙහි කරවුවොත් අපි ආන්ගේ මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? අනිත්‍ය සංඥාව එන්න පටන් ගන්නවා. අපේ හිතෙම එන්න පටන් ගන්නවා. ඉතින් නාම රූපයන්හි නැත්තම් සීල සංස්කාරයන්හි අනිත්‍ය සංඥාව අපි ඇති කරගන්න ඕනේ. මේකට පොඩි උපක්‍රමයක් පාවිච්චි කරන්නයි යන්නේ අද ඉඳලා. හ්ම්. දැන් අපිට තේරුණා එන්නේ ළඟ ළඟ ළඟ ළඟ මෙනෙහි කරන එකට කියනවා භාවනාව කියලා. හරිද? මතකද මම ඊයේ කිව්වා හරි අපූර්ව සංසිද්ධියක් අපේ හිතේ තියෙනවා. ඔන්න කෙනෙක් දැකලා පොඩි ආදරයක් උපදිනවා. නැති වැඩි මතක් වෙන්නේ හැබැයි නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත ආදරයෙන් මෙනෙහි කරනවා. දැන් මොකද වෙන්නේ? ඔන්න ආදරයෙන් ආදරයෙන් මතක් වෙන්න පටන් ගන්නවා. හරි. දැන් ඉතින් මෙනෙහි කරන මෙනෙහි කරන හින්දා ගොඩාක් ආදරේ ගොඩක් ආදරය කියන හැඟීම උපදලා තියෙන හැඟීම ඒක වැඩිම මතක් වෙනවා. එහෙම ඉන්නකොට වෙන කෙනෙක් කෙරේ ඊට වැඩි ආදරයක් උපදිනවා. දැන් මොකද වෙන්නේ? දැන් අරයා ගැන ඇති වෙච්ච ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලිත් තියෙනවා. නේද? මේ ඊට වඩා මෙහැයින් ප්‍රබල ආදරයක් ඇති වෙලා තියෙනවා. දැන් වැඩියෙන් මතක් වෙන්නේ කොහොමද? එකද දෙකද? අන්න දෙක වැඩියෙන් මතක් වෙනවා. හරිද? දැන් ඔහම ඉන්නකොට ඔන්න දැන් අපි හැම වෙලේම අපේ සිතුවිලි ඇති කරලා තියෙන්නේ නෑ මෙයා වෙනස් වෙන එකක් නැති, මේවා වෙනස් වෙන එකක් නෑ. නේද? මං කොහොම හරි තියාගන්නම්, කොහොම හරි තියාගන්නම් කියලා එහෙම තමයි. ඒකින්ද ඒ සිතුවිලිමයි අපේ එන්නේ. හරි. හැබැයි අපි ප්‍රබලව හැම දෙයක්ම කැඩෙනවා, බිඳෙනවා, වෙනස් වෙනවා, පළුදු වෙනවා කියන එක පිරික්සුවොත් අපේ හිතෙන් අන්න අපිට මොකද වෙන්න පටන් ගන්නවා. අරක වෙනුවට අනිත්‍යයි කියන සංඥා එන්න පටන් ගන්නවා. හරි. ඉතින් ඒ තමයි අපේ අපේ මේ චිත්ත පරම්පරාවේ හැටි ඒකයි. එහෙනම් අපි ඒකට මෙහෙත් දෙන්නයි ඕනේ. ඉතින් අනිත්‍ය නැවත නැවත නැවත නැවත මොකද කරන්න ඕනේ? මෙනෙහි කරන්න ඕනේ. ඒ සඳහා අපි පොඩි වැඩක් කරනවා. ඉතින් පොඩ පරිස්සමෙන් තේරුම් ගන්න එක පැත්තකට ලා ඉඳගෙන රුක්ක මූලයක් අරණ්‍ය ශුන්‍යාගාරයක් කියන තැනකට වැටිලා ඉඳගෙන මොකුත් නැහැ. මට මේ ලෝකේ ලැබිලා තියෙන යමක් තියෙනවා. මේනක හම්බෙලා තියෙන දේවල් වගේ තියෙනවනේ නේද? ඒවයි. මම මේ බලාපොරොත්තු වෙන වගේ උත්තර ලැබිච්ච නැති දේවල් වගේක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නවද නැද්ද මරන්න ඉස්සෙල්ලා? අර ඔප්පු ටික නිරවුල් කරන්න. හරි. ඊළඟට අහවල් જાතිය ගයක් හදාගන්න මට මේ වගේ ගියක් තියෙන නැ වෙන එකක්. මට මේ වගේ වාහනයක් තියෙන මැරෙන්න ඉස්සෙල්ලා මේ වගේ වාහනයක්. හරි කියන්නේ මැරෙන්න කලින් ඔන්න ඔය ටික තිබ්බනම් මට ඇති කියලා ඒ වගේ කියන අය ඉන්නවනේ. ඒ වගේ මට මේ ජීවිතේ ලැබිලා තියෙන දේවල් වගේක් තියෙනවනේ. ලැබෙන්න තියෙන දේවල් වගේක් තියෙනවනේ. අනුන්ට ලැබිලා තියෙන දේවල් වගේක් තියෙනවනේ. අනුන්ට ලැබෙන්න දේවල් වගේක් තියෙනවනේ. කෙටින් කියනවා මේ ලෝකේ තියෙන ඔක්කොම. සියල්ල වෙනස් වෙනවද නැද්ද? නැති වෙනවද නැද්ද? හැමෝටම එහෙම වෙනවද නැද්ද? ආන් මේ සංඥාව ඇති කරගන්නවා. එහෙනම් මොකද කරන්නේ? ඔක්කොම කියන අදහසින් සබ්බං අනිච්චං සියලු දේ සියල්ල සියල්ල අනිත්‍යයි අනිත්‍යයි කියන්නේ අනිත්‍යයි කියවට අපිට හැඟීම එනවා අඩුයි. අනිත්‍යයි කියනකොට හැඟීම එනවනම් කමන්නේ අනිත්‍යයි කියන්නේ වෙනස් වෙනවා කියන එක. ඉතින් ඒක අපිට හැඟීම එනවා මදිහින්වත් මොකද කරන්නේ? ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා කියලා මෙනෙහි කරනවා. හරිද? සියලු දේ සියල්ල කියන මොනවද සියල්ල කියන්නේ කාට්‍යයට ඔන්න සියල්ල කියනකොට මොකුත් එන්නේ නැහැ හිතට. සියල්ල කියන්නේ මොනවද? අපි කියන්නේ තියෙන සබ්බ සකල මනාවම කියලා. <laughs> ඒ වගේ තියෙන සියලු දේ මොනවද මට මෙහෙම හිතන්නකො එතකොට හරියනවා. මට ලැබිලා තියෙන දේවල් නොලැබිලා තියෙන දේවල්. නොලැබිලා තියෙන මම බලාපොරොත්තු වෙන ඒවා වගේක් තියෙනවනේ නේද? අනුන්ට ලැබිලා තියෙන දේවල් අනුන්ට නොලැබිලා තියෙන. ඒ කියන්නේ මේ ලෝකේ ඔක්කොම මේ ලෝකේ ජීවත් වෙන මම නොයේකුත් නොයේකුත් දේවල් ගැන බලාපොරොත්තු වෙන්නවද නැද්ද? අහා ලැබුණා කියන්නේ ලැබුණත් ඒකට මොකද වෙන්නේ? වෙනස් වෙනවා නැති අනේ වගේ සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා සියල්ල ඇති වෙනවා ඔක්කොම කියන හැඟීම මේ ලෝකේ මොනවද මට හම්බෙලා තියෙන දේවල් නොහම්බෙලා තියෙන දේවල් බලාපොරොත්තු වෙන දේවල් හැමදේම ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඔක්කොම කියන හැඟීමෙන් මේ ලෝකෙම අරමුණු කරන්න පුළුවන් වෙන්න ඕනේ එතකොට අපිට. අපි කියන්නේ ජනාධිපතිතුමා රට ජාතිය අමතනවා. කියනකොට ඉතින් ජනාධිපතිතුමාගේ ඉස්සරහ එක්කෙනෙක්වත් නැහැ සමහර විට. මයික් එකක් විතරයි තියෙන්නේ. නේද? මයික් එකකට අමතරව. හැබැයි ජනාධිපතිතුමාගේ හිතේ තියෙන අදහස මොකද්ද? සියලු දෙනාටමයි මේ කියන්නේ කියලා. ඒ අදහසෙන් ඔක්කොම අරමුණු කරගෙන කියනවා. ඒ වගේ අර ඔක්කොම අපේ හිතෙන් අරමුණු වෙලා මේ සියලු සංස්කාරයන් කියන එක සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන අරමුණේ ඉඳ බලනවා. කොයි දෙයකද පුළුවන් ඔය හැඟීම වෙනස් කරන්න? මම මම කියනවා හරි මේ බලන්න මේක හොඳට තේරුම් ගන්න මේ කමටහන මගේ හිතට එක එක වෙනවා කියන්නේ. හරිද? අද මම ඒ එන එන කොයි දෙයකටද පුළුවන් වෙනස් වෙනවා නැති වෙනවා කියන ඔය මගේ මං ගත්ත අරමුණ වෙනස් කරන්න පුළුවන් මොකේද? මොකේකටවත් බෑ. ඇයි කියලා බලන්නේ මොන මන්ද සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන දැන් මගේ අදහස සියලු දේ ඇති වෙනවා වෙනස් වෙනවා. මට මගේ දරුවා මතක් වෙනවා. දරුවත් මොකද? ආ එයාත් ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. එහෙනම් එයාත් එයාත් ඇති වෙනවා එහෙනම් ආ මගේ අරමුණ වෙනස් වෙන්නේ නෑ. හරි අම්මා මතක් වෙනවා අම්මා මොකද ආ ඒකත් ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා වාහනේ මතක් වෙනවා ඒක මොකද ආ රස්තාව මතක් වෙනවා ඒක මොකද ආ කය වේදනාවක් මතක් වෙනවා ඒක මොකද ආ එහෙනම් මේ ලොවේහි මොන දේ මට අරමුණු වුණත් ඒ අරමුණු වෙන දේ තුල ඇතිවීම වෙනස් වීම නැතිවීම කියන ලක්ෂණය තියෙනවා එහෙනම් මම සියලු දේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා අරමුණු කරොත් කිසිම විදිහකින් ඒ අරමුණ වෙනස් වෙන්න පුළුවන්කම නැහැ හැබැයි අතර එහෙම වෙයිද <laughs> ඔන්න අපි තේරුම් ගන්න ඕන තරම් තියෙනවා. මොන මම දැන් හැමදාම කරන වැඩේ ඉතින් අදත් කරලා පෙන්නන්නම් නේ. මම දැන් මේ පවන්නත් පෙන්නනවා. හරි දැන් දැක්කා. නේද? මොකද මේ කාරණාව තේරුම් ගන්න ඕනේ මම මෙහෙම කියන්නේ. දැන් මම අහන මොනවද දැක්කේ කියලා තමයි දැන් පෙන්නවා. දැන් මොනවද දැක්කේ? කට්ටිය කියනවා. නේද? මිටක් තිබ්බා. රත්තරන් පාට බෝඩරයක් තිබ්බා. සුදු පාට නේද කොටසක් තිබ්බා කියලා. ඉතින් ඒ ඔක්කොම දැක්කනේ. දැන් මම අහන ඇන කීයක් තිබ්බද කියලා. අරමුණුනේ නැහැ. අරමුණුනේ දැන් මං ඉස්සෙත් මොනවා වේද? ඉක්මනටම අරමුණ වෙනවා. නේද? ඉක්මනටම අරමුණ වෙන්න පටන් ගන්න. ඇයි ඒ මගේ උදව්වක් වෙන හින්දා? නේද? දැන් මේ බලන්න එකපාරටම අරමුණ වෙන්නේ මොකද්ද? දැන් ඉස්සෙල්ලා කියලා තේරුන්නේ නැහැ කියලා. දැන් එකපාරටම අරමුණ වෙනවා. නේද? එහෙනම් අන්න ඒ වගේ අපිට මේ ලෝකේ යම කර්ම වෙනකොට ඒක තියෙන ඔක්කොම අරමුණු වෙන්නේ නැහැ. එතකොට අපිට මේ ලෝකේ තියෙන යම කර්ම දැන් දරුවා අරමුණු වෙනකොට අනිත්‍ය ලක්ෂණය අරමුණු වෙන්නේ නැහැ මොකක්ද? අම්මා අරමුණු වෙනකොටත් එතන අනිත්‍ය ලක්ෂණය තියෙනවා. හැබැයි අරමුණු වෙන්නේ නැහැ. ඒ වගේ මේ ලෝකේ බොහෝ දේවල් කෑමක් පවා කෑමකින් ලැබෙන සැප වේදනාවක් පවා ඒවා පිටිපස්සේ අපේ හිත යනකොට අපිට අනිත් ලක්ෂණ අරමුණු වෙන්නේ නැහැ. එහෙනම් සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන අරමුණේ ඉන්න කෙනාට තමන්ගේ දරුවා මනසට අරමුණු වෙනකොට මේක මේ අරමුණ වෙනස් වෙලා අර ඇයි දරුවාගේ පැත්තෙන් අනිත් ලක්ෂණ නැත්නම් වෙනස් වෙන ලක්ෂණය දරුවාව මෙනෙහි වෙනකොට ඒ ලක්ෂණය අරමුණුනේ නැති හින්දායි මේ අරමුණ එක දිගට තියෙන්නේ නැත්තේ. එහෙනම් අපි අපි අපේ හිතට අරමුණු වෙන හැම දෙයකම දෙයක් එක්කම හරි දැන් මම කියන්නම් කොහොමද? දැන් අර ඉස්සෙල්ලා මම කිව්වේ දේශපාලඥයෙක් මතක් කරනවා කියලා. අන්න බලන්න එයාගේ මම මම හොඳ මෙනෙහි කරලා තිබ්බනම් එයාගේ නම කියනකොටම එයා හොඳ කෙනෙක් කියන හැඟීම තියෙනවා. නරක මෙනෙහි කළත් නරක දැනගෙන තිබුණා නම් අතීතයේදී නරක කියන ලක්ෂණ එනවා. ඒ වගේ අපි මේ ලෝකේ තියෙන වස්තුන් වල අනිත්‍ය ලක්ෂණය මෙනෙහි කරලා තියෙනවා නම් හොඳට ඔක්කොම හැම දෙයකම අනිත්‍ය ලක්ෂණය මම මෙනෙහි කරලා තියෙනවා නම් වේදනාවේහි සංඥාවේහි සංකාරයේහි විඥානයේහි නැත්නම් නාම රූප යන්හි නැත්නම් මේ භෞතික වස්තුවල මෙනෙහි කරලා තියෙන පමණට තමයි සබ්බං අනිත්‍යං සියලු දේ අනිත්‍යයි කියලා යම් කෙනෙක් එක දිගට අරමුණේ ඉඳ හදනකොට එයාට එන එන එන එන එන එන හැම අරමුණේම අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා නම් ඒ කියන්නේ අනිත්‍ය ලක්ෂණය අරමුණු වෙනවා නම් මෙයා මේ ගත්ත අරමුණ වෙනස් වෙන්නේ නැහැ. ඒ අරමුණේම යටින්න පුළුවන්. තේරෙනවද මම කියන එක? යම් විදිහකින් යම් කෙනෙක් දැන් අපි ඉඳ හදන්නේ මොන අරමුණේද? සියලු දේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. සියලු දේ සියල්ල සියල්ල සියල්ල කියන්නේ ඔක්කොම අම්මා තාත්තා දරුවෝ මුණු පුරෝ ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන ශරීරයේ හිත ඔක්කොම ආදරය තරහා ඊර්ෂ්‍යාව කෝපය වෛරය මේ ලෝකේ තියෙන මොනවද තියෙන්නේ මෙව්වා ඔක්කොම කියලා අරමුණු කරගෙන මම ඉන්නවා දැන් ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා. ඉන්නකොට මට මං කැමති කෙනෙක් මතක් වෙනවා. කෑමක් මතක් වෙනවා. ඒ මතක් වීමත් එක්ක මට අනිත්‍යයි නැත්නම් වෙනස් වෙනවා නැති වෙනවා කියන එකත් අරමුණු වෙනවා නම් මං අරගත් අරමුණට බාධාවක් වෙන්නේ නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම නැහැ. හරිද? එහෙනම් දැන් අපි පොඩි උපක්‍රමයක් දැන් මේ සාකච්ඡා කරගන්න යන්නේ. දැන් මම උත්සාහ කරනවා භාවනාවක් විදිහට අනිත්‍ය ඔය සියලු දේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති සියල්ලම ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන හැඟීමෙන් ඉන්න උත්සාහ කරනවා භාවනාවකින් හරිද ඉන්නකොට ඔන්න මගේ හිත පිට ගිහිල්ලා එහෙනම් වෙන අරමුණකට ගිහිල්ලා වෙන අරමුණකට මගේ සිත යොමු වෙලා කියලා මම දැනගත්තාම ආයෙ මම මොකද කරන්නේ භාවනා කරන කෙනා ඉක්මනට ආයෙ අරමුණට ගන්නවා හරි ඉක්මනට ඒ අරමුණට අරගෙන ආයෙ නෑ නෑ සියලු දේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා නැති ඕන් දැන් ඉතින් පෙරහැරක ගිහිල්ලා දැන් ආයෙ කොහෙ හරි හරිද ගිහිල්ලා දැන් අනිත්‍යයි කියන ලෝකේ වෙන නිත්‍ය වශයෙන් මෙනෙහි කරගෙන ඉන්නවා නැත්නම් අනිත්‍ය නෑ වගේ ඉන්නවා ආයෙ මතක් වෙනවා අපි මම මේ අනිත්‍ය භාවනාව කරන්න ගත්තේ කියලා මතක් වෙනවා එහෙම මතක් කළා ආයෙ අරමුණට එනවා මං අහනවා මේ විදිහට සෑහෙන වාර ගාණක් හිත අරමුණෙන් පිට පැනලා වැඩියෙන්ම පිට පැන්නා නම් පණින්නේ වැඩියෙන්ම කැමති දේවල් වලට හෝ අකමැති දේවල් වලටයි කියලත් මොකද කියන්නේ නේද? අනිත්‍ය ලක්ෂණයෙන් වැඩියෙන්ම හිත පිට පැනලා වැඩි වෙලාවක් මම හිතියා නම් වැඩියෙන්ම කැමති දේවල් වලටයි කියලත් මොකද කියන්නේ? නැත්තම් ප්‍රබල අකමැත්තක් තියෙනවා නම් අකමැති දේවල් වලටයි කියලත් මොකද කියන්නේ? ඒකම තමයි. නේද? වැඩියෙන් කැමති දේවල් තුළ මට අනිත්‍ය ලක්ෂණය ප්‍රකට නැහැ හුඟක් වෙලාවට. හරි? ඒ ලක්ෂණය ප්‍රකට වෙන්නේ නැහැ. අර පිළිකුල් ලක්ෂණය ප්‍රකට වෙන්නේ නැහැ කියලා මම හැමදාම කියන්නේ. එහෙනම් හැම කෙනෙක්ගේම කටක තියෙන කේට දත් කහට මැලියම් ඔක්කොම අප්‍රසන්නයි. ඒක හින්දා කවුරු හරි ඕම් බලන්න මූණ වලට වෙන දේ කවුරු හරි ටොපියක් කාලා භාගයක් කාලා අපිට දුන්නොත් නේද? එතකොට ඔන්න අන්න අපිට පිළිකුල් ලක්ෂණයක් අපි වෙනවා එතකොට නේද? පිළිකුල් හැඟීමක් වෙනවා අපෝ අපි නම් කයි කියලා. හැබැයි තමන්ගේ දරුවෙක් දුන්නු ප්‍රශ්නයක් නැහැ. නේද? ඇයි ඒ පිළිකුල් නැති හින්දාද? නෑ පිළිකුලට වැඩිය අර ආදරය ප්‍රබල එන හින්දා පිළිකුල වැහෙනවා. ඒ වගේ මේ ලෝකයේ තියෙන කැමැති වස්තුන් ඉදිරියේ අපිට අනිත්‍ය ලක්ෂණ ගොඩාක් පැහැලා යනවා. එහෙනම් වැඩියෙන්ම අනිත්‍ය භාවනාවට බාධා වෙන්නේ වැඩි වාර ගානක්. අපි හිතමු දැන් මම කෙනෙක් මේක කරගෙන කරගෙන යනවා. සියලු දේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා සියලු දේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා සියලු දේ ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා. කරගෙන යනකොට මොකද වෙන්නේ? ඔන්න යාට බාධා වෙනවා. අපිට පුතා මතක් වුණා කියලා. මතක් කළා. ඉතින් එයා ගැන හිත හිත හිත හිත ටිකක් කළා හිටියා. හරිද? ඊළඟට සුට්ටගේ අම්මා මතක් වුණා. හරිද? ආය අප්පෝ මම මේ අනිත්‍ය භාවනාව කරන්න ආවේ කියලා. ඊට පස්සේ කවුරු හරි කිව්වේ මේ ආදර වචනයක් මතක් වුණා. ආයෙත් මම මේ අනිත්‍ය භාවනාව කරන් ආවේ ඕකත් අනිත්‍යයි කියලා මෙතෙන්ට ඇවිල්ලා ආයෙ මෙනෙහි කරනවා. එහෙම එහෙම කරනකොට වැඩි වාර ගාණක් ගිහිලා තියෙන තමන්ගේ දරුවගේ පැත්තට හිත. අනිත්‍ය අමතක කරලා දරුවගේ පැත්තට වැඩියෙන් හිත කියලා තියෙනවා. එහෙනම් මේකට වැඩියෙන්ම බාධා කරන්නේ දරුවා. නේද? අඳුර ගත්තා. මගේ එක දරුවෙක් තමයි මගේ මේ භාවනාවට බාධා කරන්නේ. දැන් මොකද කරන්න ඕන? එයා මතක් කරනකොට මට අනිත්‍ය අමතක වෙලා. එයා මතක් කරනකොට අනිත්‍ය අමතක කරා. එහෙනම් මම මොකද කරන්න ඕන? අන්න ඒ වස්තුව අරගෙන වෙනමම අනිත්‍ය මෙනෙහි කරනවා. ඒ කියන්නේ දරුවා කියලා ගත්තොත් ඔන්න අම්මෙක් අම්මෙකුට හෝ තාත්තෙකුට මෙනෙහි කරේ හැකි. පිළිසිඳ ගන්නකොටත් මට හැඟීමක් තිබුණා. මං ඊට පස්සේ මාසයක් යනකොට ඊට වැඩිය වෙනස්. දෙකක් යනකොට ඊට වැඩිය වෙනස්. බිහි වෙනකොට මම බලාපොරොත්තු වෙලා හිටිය විදිහ නෙවෙයි නේද? ඈ සමහර විට වෙනස් නේද? ඊට පස්සේ ආ දැක්කට පස්සේ එක දවසක් ගියාට පස්සේ ආය වෙනස්. තව දවසක් ගියාට පස්සේ වෙනස්. මාසයක් යනකොට පොඩි කාලේ නේද පොඩි ඊට හිටිය කෙනා නෙවෙයි. මාස 10ක් යනකොට මාස හිටිය කෙනා නෙවෙයි. මා අවුරුද්දක් යනකොට මාස 10 හිටිය කෙනා නෙවෙයි. දැන් 17 18ක් 20ක් 30ක් වෙලා. දැන් පුංචි කාලේ හිටිය කෙනාගේ ශරීරයක් නැහැ. සිතත් නැහැ නේද? හතේ අටේදී ඇඟේ එළි එළි හිටියා බොහෝම හොර කරේ. ඈතට කොහටවත් ගියෙත් නැහැ. හ්ම් කරේ නැගෙන හිටියා. දැන් කොහොමද? දැන් දැක්කහමත් වෙලාව ටිකක් අහක් බලන්න යන ගතියක් තියෙනවා. ඉතින් ඔන්න ඔහොම මෙනෙහි කරන හැමදේම වෙනස් වෙනවා. ඉස්සරහට වෙනස් වෙනවා නැති වෙනවා. වෙනස් වෙනවා නැති වෙනවා. ඒ විදිහට දරුවා වෙනම අරගෙන හොඳට මෙනෙහි කරනවා. ඝන වශයෙන් ඒ තියෙන අනිත්‍ය ලක්ෂණ ඉතින් නාම රූප වලට බෙදා ගන්න තාම බැරි නම් හරිද? ඒ කියන්නේ එයාගේ කය සහ සිත වෙනස් වෙන බව මෙනෙහි කරනවා යම් තාක් දුරට. ආන් එහෙම හොඳට එයා එයාව අරගෙන හොඳට ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. දරුවාගේ ඇතිවීම වෙනස් වීම නැතිවීම හොඳට මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා දැන් මොකද වෙන්නේ? ආයෙ මගේ භාවනාවට එනවා. හරිද? දැන් මොකද කියන්නේ? සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා. දැන් අන්න ආයෙ සරම දරුවා මතක් වෙනවා. දැන් මොකද වෙන්නේ? ඒ දරුවා මතක් වෙනකොට අනිත්‍ය ලක්ෂණයත් එක්කමද නැද්ද මතක් වෙන්නේ? ඇයි හොඳට මෙනෙහි කරලා තියෙන්නේ. එයාව වෙනම අරගෙන මම මෙනෙහි කරන්නේ. තේරුණාද? එයාව වෙනම අරගෙන මෙනෙහි කරපු හින්දා එයාව වෙනම අරගෙන මම මෙනෙහි කරපු හින්දා දැන් එයා එන්නේ අර මේ වගේ නේද? හොඳට මෙනෙහි කරපු හින්දා අන්න දැන් අරමුණු වීගෙනමයි එන්නේ. අනිත්‍ය අරමුණු වීගෙන යන්නේ. අපෝ එයා වෙනස් වෙනවා ඔය කිව්වට. නේද? කලින් නම් එහෙම එකක් නෑ. එයා වෙනස් වෙනවා, නැති වෙනවා කියන අරමුණ වෙනස් වෙනවා. නැති වෙනවා කියලා අරමුණෙන්මයි එයාව මතක් වෙන්නේ. අන්න එතකොට මට මොකද වෙන්නේ? මගේ අරමුණට බාධා වෙන්නේ නැහැ. මගේ අරමුණට බාධා වෙනවා අඩු වෙනවා. ඒ විදිහට බාධා වැඩිපුර වාර ගානක් බාධා වෙන බාධා වැඩිපුර වාර ගානක්. එනේන අරමුණ නෙවෙයි. එනේන අරමුණ තුල අපි වෙනස් වීම අත්දැකින්න නමුත් ඒක අමතක වෙලා ගිහිල්ලා අරමුණෙන් පිට පැන අවස්ථාවක් කියන්නේ. ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන අරමුණෙන් පිටතනලා වැඩියෙන් වැඩි වාර ගාණක් පිටතනලා බාධා වෙලා හිටපු හිටියේ එක එක වස්තු ජීවි අජීවි වස්තු තියෙනවා ආන් ඒවා මොනවද කියලා හඳුනගෙන වැඩි වාර ගාණක් හරි ඒ හඳුනගත්තා නම් මේකෙන් තමයි මගේ හිත වැඩිපුර පිටට පනින්නේ කියලා අරමුණෙන් පිටට යන්නේ කියලා ඒ වස්තුව වෙනම අරගෙන මෙනෙහි කරනවා දැන් අම්මා කිව්ව අම්මාව මං දන්න දවසේ ඉඳන් එයාගේ වෙනස් වීම මෙනෙහි කරනවා හරි කෙනෙක් ලෙන්ගතු වෙච්ච කෙනෙක් කියලා කිව්වොත් එයා දැක්ක දවසින් ඉඳන් තමයි මේ ඇතිවීම තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි මේ හිතේ නේද ඊට කලින් ඉතින් එයා ඉඳ ඇති නේද ඈ දැක්ක දවසේ නම් දැක්ක දවසේ ඇති වුණා දැන් වෙනස් වෙලා ඉස්සරහට නැති වෙනවා ඉතින් අන්න ඒ ඇතිවීම නැතිවීම ළඟ ළඟ ළඟ ළඟ මෙනෙහි කරනවා හරිද ශරීරයක් ගැන ආසාවක් ඇති වෙනවා නම් මෙනෙහි කරනවා රාගයක් ගැන ආසාවක් ඇති වෙනවා නම් ඒකත් එහෙම නේද යම්කිසි සිද්ධියක් ගැන ආසාවක් ඇති වෙනවා නම් ඒකත් ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා හැම දෙයක්ම ඇති වෙනවා අන්නේ හැම දෙයක්ම ඇති වෙනවා. දැන් මොනවා හරි සිද්ධි වලට අපි බැඳෙනවා. රාග ආදී කෙලෙස් ධර්ම වල සිද්ධි වලටයි බැඳෙන්නේ. එතකොට ඒක මොකද? ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සතුටක්. ඒ සතුට මොකද? ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා. ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා. ඒක හැම වෙලෙම නැති වෙන එකක්. නේද? එක දිගට තියාගන්න පුළුවන් නම් මහන්සිතර කමන්නේ. බොරු කිව්වට කමන්නේ. නේද? ඇස් වලට වැලි ගහුවට කමන්නේ. එක දිගට තියාගන්න පුළුවන්. කාටවත් ඒක තියාගන්න බැහැ. එතකොට තමන්ගේ හිතට අරමුණු වෙලා වද කරන හැම දෙයකම වද කරන පීඩා කරන අර අරමුණෙන් පිටට පැනලා läග läග ඉන්නවනේ හිත ගිහිල්ලා තැන් තැන් වල නේද අන්න ඒ එහෙම ඉඳලා අරමුණට බාධා කරන හැම දෙයකම ඇතිවීම වෙනස් වීම වැඩි වාර ගානක් හැබැයි හරි එහෙම එතකොට ලොකු ලොකු ලොකු ලොකු දේවල් වල ඇතිවීම වෙනස් වීම නැතිවීම මෙනෙහි කර කර ඉඳලා අර ලොකුවට බාධා කරන ඒ වගේ මෙනෙහි කර කර ඉන්නකොට ඔන්න ඒවා ඒවා ටික ටික අඩු වෙලා ගිහිලා අන්තිමට සීම් තැන් වල පවා නැවත නැවත හරගෙන ওই විදිහට බාධා වෙන බාධා වෙන බාධා වෙන වැඩිපුර බාධා වෙන හැම අරමුණකම අනිත්‍ය වෙනම අරගෙන මෙනෙහි කරොත් අන්තිම ප්‍රතිඵලය මොකක් වෙයිද? අර මං ඉස්සෙල්ලා කියපු ප්‍රතිඵලයට යන්න පුළුවන් මොකද්ද? සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා කී කිය මෙනෙහි කරන්න ගත්තාම බාහිරින් එන සියලු අරමුණු වෙන්නේ මමත් අනිත්‍යයි මමත් අනිත්‍යයි මමත් අනිත්‍යයි කියන අනිත්‍ය ලේබල් එකත් එක්කමයි ලේබල් එකේ සංඥාවත් එක්කමයි පුතා මතක් වුණත් ඒකේ අනිත්‍ය සංඥාවක් තියෙනවා අම්මා මතක් වුණත් අනිත්‍ය සංඥාව රාගයක් මතක් වුණත් අනිත්‍ය සංඥාවක් ආහාරයක් මතක් වුණත් අනිත් සංඥාව. හරිද? කෙටියෙන් කියනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කුමන දෙයක් දෙයක් හේතු වෙලා හරි හටගන්න කිසිම යමක් තියෙනවද ඒ හැම දෙයකම අනිත්‍ය සංඥාව. ආන්ගේ අනිත්‍ය සංඥාව Tamange පැත්තෙන් එක අරමුණක් විදිහට තියාගෙන සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කිය හැඟීමකින් ලෝකයේ සියලු දේ සියලු සංස්කාරයන්ගේ ඇතිවීම වෙනස් වීම නැතිවීම කියන අරමුණෙන් Tamanට ඒකාග්‍රව ඉන්න පුළුවන්කමක් ලැබෙනවා. හරිද? ඉතින් පුරුදු කරන්න ඕනේ. එහෙම කරොත් එහෙම වෙනවමද නැද්ද? ඔය විදිහට කරොත් ඒක වෙනවමද නැද්ද? වෙනවම තමයි. නේද? එහෙනම් ඒ ගැන මෙනෙහි කරන්න ඕනේ. ඒ ගැන මෙනෙහි කරලා අනිත්‍ය සංඥාව මූලික වශයෙන් උපදවා ගන්න කෙටි ක්‍රමයක් තමයි අපි මතක් කරේ. එහෙම වුණාට පස්සේ සාමාන්‍ය ජීවිතයේ ගෙවනකොටත් යමක් දකින්නකොට කාගේ හරි නපුරු වචනයක්, කාගේ හරි නපුරු ක්‍රියාවක්, කාගේ හරි ආදරයක්, උද්දාමයට පතන ආදරයක්, ඒ මොනවද ඒ හමු වුණත් මොකද වෙන්නේ? අපිට අනිත්‍ය සංඥාව එන්න පටන් ගන්නවා. එතකොට ඒ වාගේ බැඳීමක්, බලාපොරොත්තු ඇතිවීමක් එහෙම ඇති වෙන්නේ නැහැ. එතකොට ජීවිතේ හරි පහසුයි. ඇයි? මේ අනිත්‍ය සංඥාව තියෙන්නේ. ඒකින්ද අනිත්‍ය සංඥාව ගැන තවදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන අද දවසේ ධර්ම දේශනාව මෙතකින් අපි නිමාවටපත් කරනවා. තමනුත් මේ ධර්මය ශ්‍රවණය කරලා අන් අයටත් මේ ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාව ලබා දීමට තාම සත්භාවයෙන් කටයුතු කරපු මේ පින්වත් අය තමන්ගේ බාහුව බලය යොදලා හරියම් කරගත් ධනෙ වේපාදම් කළා මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබා දුන්නා. මේ අත්යන් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා යම් කිසි කෙනෙක් විමර්ශනය කරලා තමන්ගේ කය, තමන්ගේ වචනය, තමන්ගේ සිත සංවර කරගත්ත වාරයක් වාරයක් ගන්න මේ අත්යන් උතුම් නිර්වාණ අවබෝධය සඳහාම මේ ධර්ම දාන පුණ්‍ය කර්ම හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති